කමඨං වත ඉදිරිපත් කරන්නට වෙලාව හොඳ. ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගිය සැරේ ගිය සුමානේ මට දුන්න අවවාද මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මම කීප වතාවක් ගිය සුමානේ භාවනාවට යොමු වුණා. එක කමඨහන් වාස්තාවක් මම කියවන්නම්. මේකෙදිත් පූර්ව කෘත්‍ය කරලා භාවනාවට වාඩි වුණා. අද දවසේ සිදුවෙච්ච දේවල් ටිකක් වැඩිපුර කල්පනා කරා. ශරීරයේ වෙතද, ඉන්පසු හුස්ම වෙතටද මතක් කළා කියලා ඒකට නේද? එහෙමයි. එහෙමයි. කල්පනා කරනවා කියන එක නිකන් අපි ගේමුකෝ ඒකට නිකන් ඉංග්‍රීසියෙන් කියනවනේ daydreaming වගේ කියලා වචනයක්. එහෙමයි. නෝනා මතක් කරනවා කියලා සිහිපත් කරනවා කියලා. එතකොට අපිට අපේ ඉගෙන ගැනීම කල්පනා කරනවා සහ සිහිපත් කරනවා කියන එක අතර පරතරයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ඔය කියන මතක් කරන එකත් එපා වෙන්න පුළුවන්. මොකද මේකත් කල්පනාවක් නේ කියන ගණයට වැටෙන එක. එහෙමයි. එහෙමයි. හරි. කියන්න. භාවනාවේ මුලදී හිත හුස්මෙන් පිට නොයෙක් සිතුවිලි වලට ශරීරයේ සංවේදන වලට යොමු වෙනවා. එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේ කලින් සුමානික මතක් කරානේ ශරීරය සැහැල්ලු වෙනකොට ඒක කොයි වෙලේද උනේ කොහොමද උනේ කියන එක බලාගෙන ඉන්න කියලා. ඒක මම බලාගෙන හිටියා. ඒක උනේ එක්තරා අවස්ථාවකදී එක දිගට හුස්ම හතක් අටක්ම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ශරීරය සැහැල්ලු වෙන බව තේරුණා. අර හොඳට සිහි කල්පනාව හුස්මේ තියෙනකොට තමයි ශරීරයක් සැහැල්ලු වෙන එක සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ. අත් දෙක තියනවාද කියන එක දැනෙන්නෙම නැතුව ගියා. ඒ කියන්නේ අත් දෙක නිකන් හිස් වගේ වුණා. ශරීරයේ සංසුන් වෙලා එකම ඉරියව්වේ සිටීමට හැකි බවක් තේරුණා. භාවනාව අවසන් වනතුරුම මේ ඉරියව්වෙම සිටින්නට පුළුවන් වුණා. ශරීරයෙන් භාවනාවට සිදුවෙන බාධා අඩු බව තේරුණා. යම් යම් ප්‍රදේශ අර කිව්වාගේ මම හොඳ යාළුවෙක් හම්බෙලා නුත් මේ භාවනාවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර අත් දෙක වාගේ සමහර ශරීර ප්‍රදේශ මට මේ දැනෙන්නේ නැහැ. නමුත් තියෙනවා. එහෙමයි සමනන්ත. ඒක තේරෙනවා. නමුත් ඒ වාගේ අර අර අර වේදනාත්මක භාවය නැත්නම් ගොරෝසු රළු භාවය නෑ. ඒකද කියන්නේ පුතේ? ඒකම නෙමෙයි ස්වාමීන් වහන්සේ දැන් අපි මුලින්ම භාවනාවට වාඩි වෙනකොට අත් දෙක මෙහෙමයි තියෙන්නේ කකුල් දෙක මෙහෙමයි තියෙන්නේ ඉරියව්ව ඒවා දැනෙනවනේ එහෙම දැනෙන්නේ නැහැ අත් දෙක වෙනකොට මගේ ඔළුවේ නිකන් හිස් ඒ කියන්නේ අර ෆිසිකලි දැනෙන්නෙත් නැහැ මෙන්ටල් ඉමේජ් එකකුත් නැහැ වගේ හ්ම් හ්ම් මයි හොඳයි ඒ කියන්නේ ඔව් ඔව් ඒක හරිය ටිකක් අමුතුයි සිත මේ අවස්ථාවේදී සංසුම් බවක් ඇත්තටම නැහැ ස්වාමීන් වහන්සේ. ශරීරය විතරයි සංසුම්. සිත එහෙම ගියා මේ මේ වෙලාවේ. අතීතේ අනාගතේ ඒ වලට යොමු වුණා. නමුත් හුස්ම හැම වෙලාවෙම පසුබිමින් තියෙනවා. වරින් වර සිත පිටට ගියා කියලා වැටහුණාම හුස්ම රැල්ල වෙත හිත එනවා. මේක මම බලන් හිටියා නෑ මම මේක ලියලා තියෙනවා මම විසින් බල කරන බල කිරීමක් කරන බවක් නොතේරෙනවා. එහෙම එනවා කියලා මට හිතෙන්නේ මං ගත්තම නෙමෙයි. සමහර අවස්ථාවලදී හුස්ම රැල්ල ඊටාම සියුම් වී ආශ්වාසය ප්‍රාශ්වාසය අතර වෙනස ගොඩක් අඩුයි කියලා තේරුණා. මෙහෙම ඉන්නකොට අත් දෙක දැනෙන්නේ නැති හින්දා යම්කිසි බයක් සැරෙන් සැරේට හිතට එනවා. ඒ නිසා අත් දෙක මට හොලවලා බලන්න හිතුණා. එතෙන්දි මට ඒ වෙලෙ හිතුණා දැන් භාවනා කරා ඇති කියලා එතන එහෙම තමයි මම නැවැත්තුවේ භාවනා කරන එක ස්වාමීන් වහන්සේ. ඒ තව පොඩි ඇඟම නැති වෙන්න පුළුවන් නේද? අද්දක නැති වෙලා බේරුණා නම් ඇති නේද? <laughs> ඇත්තටම ස්වාමීන් වහන්සේ එහෙමයි මට හිතුනේ දැන් අද්දකෙන් හොල්ලන්න බැරිද? එහෙම කියලා පොඩි බයක් ආවා සැරින් සැරේට. ස්වාමීන් වහන්සේ එච්චරයි මම එදාට ලියලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ අද අර තීන මිද්දේ ගැන කිව්ව හින්දා මට ඊයේ ඊයේ භාවනා අත්දැකීම් මම ලිව්වේ නැහැ උනට චුට්ටක් මට මතක් කරන්න කියලා හිතුණා. ඊයේ භාවනා කරනකොට ඒ අවස්ථාවේ තර ශරීරය සැහැල්ලු වෙලා හුස්ම රැල්ල යොමු හුස්ම රැල්ල ගැන හිත යොමු කරගෙන ඉන්නකොට මට අ ටීවී එකේ නාට්‍යයක බලපු චරිත දෙකක් නිකන් මතක් වුණා හරි පෙනුණා හරි ඒගොල්ලන්වත් භාවනාවට සම්බන්ධ වුණා ඒ වගේ දෙයක් දැනුණා ඊට පස්සේ මට හිතුණා මේක ටිකක් මොකද්ද මේ කියලා එතකොට මට තේරුණා ආමේ මට නිින්ද යගෙනවා කියලා එතකොට ඒක නතර වුණා ඒ නිින්ද යගෙන ඒ ඒක නතර වෙලා ආයෙ මම හුස්ම රැල්ලට සිහියෙන් ඉන්න පටන් ගත්තා නමුත් එවෙලෙත් මගේ හිතට බයක් එනවා දැන් ආයෙ මට නිින්ද යයිද දන්නේ එහෙම කියලා පොඩි බයක් එවෙලෙත් මට එන්න පටන් ගත්තා. අරක මට හොඳ වෙලාවට තේරුණේ කියලා හිතුණා නැත්තම් නිඳ ගිහින්ම ඉඳි. මේ නෑ ඇත්තටම එතන ඕ අකිය එච්චරයි ස්වාමීන් වහන්සේ ඒක මම ලියලා මම දැන් මේ දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරන ගමන් පොඩ්ඩක් සටහන් කරලා කියන්න ඕනේ හින්දා ඒක මම හරියට ලිව්වේ නැහැ. හ්ම් හ්ම්. බලන්න මේ නිින්ද කියන එක අහුනේ ඒක දැකපු හිඳයි. ඒ නිින්ද කියන එක හඳුනා ගත්ත හන්දයි. ඕක ඇල්ලුවේ නැත්තම් එහෙම නිින්දක් හැටියට එහෙමනම් ඕක කීයකටවත් ওই තාලෙට එළියට එන්නේ නැහැ. හැබැයි අර අල්ලපු හන්ද නිින්දයන්ට යනකොට දැන් මේ මේ වෙන්න යන්නේ නිින්දට අරන් යන එකයි කියලා අර කියන අර සාමාන්‍ය භාෂාවේ වචනයක් තියෙනවා මේ. එනකොට හොඳ නෑ මේ කෙල්ලෝ ගෙට ගනින් කිය. ආන් ඒ වගේ මේ අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් මේ යන්නේ නිින්දද කියලා. එතකොට බලන්න අපි හිතුවට මනස කියන එක බුදුහාමුදුරෝ දේශනා කරන විද්‍යාකාරයක් කියලා, මායාකාරයක් කියලා. දැන් අපි ඒක අර ඊට කලින් බුදුහාමුදුරෝ උන්වහන්සේගේ අර සාරාංශකේ කල්පලක්ෂයක තිබිච්ච අත්දැකීම් එක්ක කියාපු ඒ කතාව අපි සද්ධාවෙන් පිළිගත්තා තමයි. හැබැයි දැන් අපි අත්දැකීමෙන් පිළිගන්න තැනට කිට්ටු වෙමින් පවතිනවා. දැන් අපි දකිනවා මේ මෙන්ටල් ඉමේජ් පවා අපිව අරගෙන යනවා වෙනම කතාවකින් තවත් තැනකට. ඉතින් එහෙම බලනකොට මායාකාරයා ඒ කියන්නේ මායාකාරය කියන්නේ එකක් පෙන්නලා ඒ පෙන්නන එක නෙවෙයි වෙන එකක් හදන එකක් නේ. ඇත්තට මායාවක් නෑ එතන. මායාවක් නෑ කියන එක තේරෙන්නේ අපි ඒක දිහා හොඳට බලාගෙන හිටියොත් තමයි. ඒක හඳුනාගත්තාම තමයි. ඔබතුමී මේක කරලා තියෙනවා ඒක ගැන සතුටුයි. එහෙමයි. ඉතින් මූලිකව අපිට ඔය කියන විදිහේ අර කය සැහැල්ලු වෙන ලක්ෂණ පහළ වෙන්න වුණාම ඒක අලුත් අත්දැකීම් තමයි. ඒ අලුත් අත්දැකීමක් වුණාම අපේ අර සංසාරගත පුරුද්ද තමයි ඕක ඉතින් ඇනලයිස් කරන්නේ. ඕකට අපි කියන අපි දන්න දේවල් ටික ඔක්කොම දාලා කල්පනා කරන්න බෑ. ඒ කල්පනා කරනවා කියලා කියන්නේ ওই කියන අවස්ථාවන් වලදී නෝන ඇත්තටම කිව්වොත් එහෙම අපේ සිහිය කඩා ගන්නවා බිඳ ගන්න. මොකද අපි තවමත් ඇත්තටම කතා කරොත් අවංකවම නිහතමානීත්වයෙන් අපි දන්නේ නැහැ කල්පනාවක් කරන්න සිහි මොකද අපි කල්පනා කරන්න පටන් ගත්ත කියන්නකෝ දැන් බෝතලය ගැන ඕක ගැන බෝතලය ගැන හිතනකොට බෝතලය කියන වචනයත් එක්ක සමාන වෙච්ච තව තව දේවල් හිතෙන්න පුළුවන් ඉස්කෝල යන කාලේ බෝතලයකින් කුටි කාලා තියෙන ඕකට යන්නම් ඊට පස්සේ තව මොකක් හරි එකට එන්න පුළුවන් හරියට නුග ගහ වගේ තමයි එකකින් පටන් ගත්තා අවසානට අවසානට නුග වැල් ටික පල්ලෙහාට ඇදිලා ආවට පස්සේ මුල මොකක්ද කියලා හොයාගන්න බැරි ඒ වගේ අර අපි ඔය වගේ අර ආගන්තුක දෙයකට ආහම පරණ පුරුදු සිතුවිල්ල එන්න පටන් ගන්නවා අර කචකචේ එන්න එළියට එන්න ගන්නවා එහෙම එන්ට වුණාම ඕම් සිහිය කැඩෙනවා ඕක ප්‍රශ්නයක් නෑ වුණාට කැඩුණා මූලිකව ඕවගෙන් තමයි අපි ඉගෙන ගන්නේ මෙයා අපිව මේ තණ්හාව කියන එක අපිව අරන් යන්නේ කොහොමද කියලා එතනදිත් ඔබතුමියට බාධා කරන්නේ ඒ ඒ හිත එහාට යන්න හදන එක නෙවෙයි ඔතනට ආව ඉමෝෂනල් පාර්ට් එකයි ඔබතුමිය ගැට ගන්න. ඒක තමයි බය කියලා. එහෙමයි. ඒකද බය කියන්නේ තණ්හාවට වෙනම නමක්. තණ්හාවටම කියන තවත් නමක්. බයෙන් තමයි අපි මේක නතර කරන්නේ. බයෙන් තමයි භාවනාව ඇති කියන එකට අපි ගිනියන්නේ. එයා ලීඩ් කරන්නේ ඒකෙන්. එතනින් තමයි දොර හදාගන්නේ. එයා ඒක ඒ භාවනාව නතර කරලා එහෙම නැත්නම් ওই කරන වැඩේ අයින් කරලා දාලා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් එක්ක කතා බහ කරනවනම් ඒකත් නතර කරලා දාන ආන් ඒ තැනකට පවා අපිව අරන් යන ඉමෝෂනල් පාට් නමුත් අපි දැක්කනම් මෙතන මෙන්න මේකයි සිද්ධ වෙන සිනාරියෝ එක නැත්නම් කතන්දරේ කියලා හරියටම දැක්කනම් ඔන්න ප්‍රශ්නයක් නෑ. ඒ සිද්ධ වෙච්ච එක අනිවාර්යෙන්ම ලියලා තිනවනම් මම හිතනවා හොඳයි කියලා. ඊළඟ දවසේදී භාවනාවට යන්න කලින් ඒ ඊළඟ ඊට කලින් දවසේ තිබිච්ච අත්දැකීම කියවන්න ඒක කියපු භාවනාවට වාඩි වෙන්න. එතකොට ඒ කියවන්නේ ඔබතුමියගෙම කලින් දවසේ නැත්නම් කලින් භාවනා සැසියේ තිබිච්ච ලටපටති. ඕකට තව එකක් එකතු කරන්න පුළුවන්. භාවනාවට කලින් දවසේ වැඩ කටයුතු වල හිටපු ඒ ඒක සමස්තය පොඩ්ඩක් ලියන්න බලන්න. අර අර මාතේ මැදන්නේ කියලා මට මතකයි අපිට කියනවා මේ සාමාන්‍ය පෙළ කාලේද කොහෙද? ආන් ඒ වගේ සමස්තයක් හැටියට දවස කාම් ඩවුන් විදිහට තිබුණාද? නැද්ද කියන එක චුට්ටක් ලියලා ඊට පස්සේ ලියන්න කමඨහන් වார்த்தාව හැටියට භාවනාවේදී මොකක්ද උනේ කොහොමද කොහොමද කියලා. ආන් එහෙම වෙනකොට ඔබතුමියට අහුවේ ඕකේ big picture එක ගත්තාම ඒ කියන්නේ අපි හිතමු කමඨහන් වார்த்தා දෙක තුනක් ඉස්සරහකට ඉස්සරහට ඉස්සරහට ගත්තොත් එහෙම එහෙම උනොත් තේරෙවි tempat වෙච්ච හිතක් තිබිච්ච දවසේ සිද්ධ වෙච්ච භවනා වාරේ තුල තිබිච්ච ලක්ෂණත් tempat නොවිච්ච විදිහේ හිතක් තිබිච්ච අපි හිතමුකෝ ගොඩක් වැඩ තිබිලා හිත කලබල වුණා කියලා. එහෙම දවසක තිබිච්ච භාවනා වාරයේ තිබිච්ච ඒ දෙකත් සංසන්දනය කරලා බලනකොට තේරෙවි එහෙමනම් මේ දෙක අතර තියෙන වෙනස්කම් මේවයි. එතකොට මේ මේ කාලවලදී මෙන්න මේ ප්‍රශ්න වලට තමයි වැඩිපුර මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට අහුවේවි අපි අර අපේ සිහිය කැඩෙන විදිහට තියෙන දේවල් මොනවද කියලා. අන් එතන තියෙනවා ඔබතුමී මේ දවස්වල ඉගෙන ගන්න අභිධර්මයේ ගැඹුරුම කොටස් ටික. ඒකට නම් කියන්නේ අභිධර්මය කියලා. තමන්ගෙම තියෙන ගැඹුරුම ධර්මය තමයි ඒක. ඉතින් ආන් ඒ ටික සකස් කරගන්න බැලුවොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. පුහුණු හොඳට සිද්ධ වෙනවා. නතර කරන්න බෑ කොහොමදවත්. හරි ලස්සනට වෙනවා බලන්න. ඉතින් ඔය කියන තැනට එන හැටි හොඳට බලන්න අර පුදුම හොඳයි දීලා තිබ්බා හුස්ම වාර 7-8කට එක දිගට 7-8ක් එක දිගට ඉන්න පුළුවන් වෙනකොට හිත තැම්පත් වෙන බව තේරුණා නෑ ශරීරය තැම්පත් වෙන නැත්නම් ශරීරය සැහැල්ලු වෙන බව තේරුණා ආන් ඒව බොහොම හොඳ කාරණා හැටියට මම මතක් කරන්න කැමතියි මොකද ඒක තමයි හේතුව අර ඵලය ඇති වෙන්න බලපා අපිට ගොඩක් වෙලාවට ඵලය මතක තියෙන්න පුළුවන් හේතුව නැතුව එතරම් ඵලය විතරක් මතක් වුණාට පළක් නැහැ හේතු නැතිනම් මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න හේතුඵල වාදයක් පටිච්චසමුප්පාදේ කොනක් කියලා අරගෙන බලන්න තියෙන්නේ හේතු ටික ඔය තියෙන්නේ. ඒ හේතුවෙන් ඵලේ තියෙන්නේ ඊළඟට කියන්නේ ඵලේ. ඉතින් ඒ වගේ ඒ ඒ දේවල් ඇති වෙන්න ඵලේ බලන්න. සමානකිට ඒවා අපි ওই ඵලේ බලන්නට උනාට හේතු sorry හේතු බලන්නට උනහම බාගදා ආය පහ කල්පනා කරන තැනකට යන්න ගන්නේ. නමුත් දැන් අර සිහියට ලොකු තැනක් දීලා තියෙනවනේ. ඒකින්ද දැන් හිත විවෘත වෙන්න පටන් ගන්නවා. දැන් හොර කරන්න අමාරුයි. එහෙමයි. මේක මේ මීටරේ නැත්තම් අපි අරගෙන ගියා මහා පඹගාල් වල පැටලෙව්වා. කරන්න තියෙන ඔක්කොම වද ටික දුන්නා අපිට. නමුත් දැන් එයාට අපි තරහ නැහැ. එයාට අපි බනින්න යන්නේ නැහැ. නමුත් දැන් අපි යාව දකින්න පටන් ගන්නවා. ඒක වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ දැකපු තැනම තමයි ඒ හැම ප්‍රශ්නයකටම නිදහසක්. හරියට ඔබතුමිය අර තේරුම් ගත්තා වගේ අර වගේ සිතවිලි වගේක් යනකොට මතක වගේක් යනකොට ඒ කාලේ දැකපු නාට්‍යවල මේක මේ මාව මේ අරගෙන යන්නේ ආයක පොඩ්ඩක් බලන්නත් කියලා හිතුණාම මේක මේ අරගෙන යන්නේ නිින්දට නේද මේ tempat බවක් කියන එකත් එක්ක ආපුවම ඔන්න ඒක නැති වෙනවා ඒ නැති වෙන්න හේතුවමයි ඕක සිහියට දාගත්තේ එතකොට ඒ වෙලාවේදී ඔය කියන නිින්ද ඇතිවීමත් ඒ නිින්ද නිින්දට අරන් යන බවත් ඒ නිින්දෙන් නැතිවීම කියන එකත් එක හාම් සමාන ඇති ඔබතුමිය හරියට දැක්කා නම් ආනාපාන සතිය ඇති වුණා ආස්වාසය ඇති වුණා ඒක පැවතුණා ඒක නැති වුණා කියන ওই ලක්ෂණ වලට එකහාම සමානයි. වගේම මම කියන්න කැමති අවධාරණය ඕක අල්ලන්නත් පුළුවන් උනේ ඒ විදිහට ඒ හුස්ම වාර 7-8ක් දැකපු හින්දා නම් තමයි. එහෙම නැත්නම් ඔක පැහැදිලිවම කියන්න. මේක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ වුණාට සුළුවට තකන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක හින්දා පුළුවන් තරම් පුහුණුවට තව කාලයක් දාගන්න. නේද? ඒ කියන්නේ මම කියන්නේ නෑ පරයන්කයට යන්න කියලා. ඒක වරදවා තේරුම් ගන්න එපා. සාමාන්‍ය ජීවිතයේදීත් ඔයත් කරන කියන දේවල් වලට බලන්න මම සිහියෙන් කරන දේවල් මොනවද? නැති දේවල් මොනවද කියලා. ඔය හවසට තේ එකක් හිම්බුනකොට හිම්බුනවත් දන්නේ ඒ වගේ වෙලාවට චුට්ටක් කොහොමගෙන හිතන්න හොඳයි. මොනෝගේ වචන කතා කරද්දීද මට සිහිය තියෙන්නේ මොනෝගේ වචන කතා වෙද්දීද සිහිය නැත්තේ මොනෝගේ වැඩ කරනකොටද මට සිහිය තියෙන්නේ මොනෝගේ වෙලාවද නැත්තේ කියලා අන්න එහෙම වුණාම අපි අපි මුහුණ දීලා ඉඳී අපේ ජීවිතයේ ඉස්සරහට තියලා තියෙන අර ධර්මයේ කැඩපත ඒක තුලින් අපේ ජීවිතය තුල තියෙන හිල් ටික නැත්නම් මායя රින්ගන හිල් ටික අපිට හොඳට පේන්න පටන් අන් එතකොට නෝනා අපිටම අහුවේවි මොනවාද මම තවදුරටත් සකස් කරගත යුතු වෙන්නේ කියලා. ආන් මේ ටික සකස් කර ගන්නකොට බුදු පිටම තේරෙනවා ඒ ඒක තුල තියෙන නිදහස සැනසීම කොහොමද කියලා. හැබැයි ඒ වගේ අර නුහුරුණු පුරුදු වටපිටාවකට ආපුවාම අපි ඉතින් අර සාමාන්‍ය අහිංසක මිනිස්සු හන්දා අපිට කුතුහලයක් තියෙන්න පුළුවන්. ඒක ඒ කුතුහලයට ඒ කුතුහලයටත් අපි සාදර වෙමු. ඒක නැවත නැවත අපි ඇති කරගන්න උනහම ඒක අපිට මේක හේතුවක් හින්දා ලැබිච්ච ඵලයක් බව තේරෙන්න ගනී. ලෝක කුතුහලයක් වෙන්නේ මේක අහේතුක පහළ වුණා නම්. හිතන්නේ ඒලියන් කියන ඒලියන් කියලා වර්ගයක් නෑ. නමුත් අපි හිතමුකෝ එහෙම කෙනෙක් මේ ලෝකෙට ඇවිල්ලා වැටුණා නම් එහෙම ඔන්න ලොකු කුතුහලයක් තියෙනවා. අන්න ඒ වගේ මේක අර අහේතුක සිද්ධ වුණා නම් අන්න එතන අපිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක අහේතුකව සිද්ධ නොවිච්ච බව තේරෙනවා. අපි ඒක තුල 100%කම වගේ 100ක් පවත්වා ගන්න පුළුවන් වුණා. හැබැයි බල කරන්න එපා මේකට. ඒක නම් මම කියන්න කැමතියි. හැම භවනා වාරයක් තුලදීම ඕක ওই විදිහටම කරනවා කියලා මනසට බල කරන්න එපා. මම දන්නවා ඔබතුමිය ගොඩක් මනස සම්බන්ධයෙන් ඉගෙන ගත්ත කෙනෙක්, ඒක ගැන ගොඩක් ගොඩක් දැනුමක් තියෙන කෙනෙක්, ওই වගේ තරුණ වයසකදී ඒ තරම් දුරට යන්න පුළුවන් තරම් හැකියාවක් තිබිච්ච කෙනෙක් ඒ වුණාට බල කරන්න එපා හිතට. මේක හරියට හරියට ගහක් හදනවා වගේ වැඩක්. මට මතකයි ඒ කාලේ අපේ තාත්තා ගෙනල්ලා දුන්නා බට්ටඹ ගස් තුනක්. නංගිට එකයි මට එකයි මල්ලිට එකයි. පස්සේ මං ඉතින් පවුලේ අයියානේ. මට හැම වෙලාවකම ඕන වුණා අඹ කර වැඩිපුර හදාගන්න. මම මොකද කරන්නේ හැමදාම ගහ අදිනවා කියලා. ඒක දවසක් මට මතකයි ටොක් කරලා කැඩුණා මේ. නංගිගේ ගහයි මල්ලිගේ ගහයි ලුකුවට තියෙනවා. දැන් මගේ ගහ පොඩිම පොඩි. ඉතින් ඒකට හේතුව තමයි ඒ කාලේ මම දැනගෙන හිටියේ නෑ මේකේ ස්වභාවික වැඩිල්ලක් තියෙනවා. ඒ වැඩිවීමට එකඟ වුණා නම් මේක හරියට සිද්ධ වෙනවා කියන. අන් ඒ වගේ බල කරන්ට යන්න එපා. දරන්න පුළුවන් ප්‍රමාණයම සිදු කරගෙන යන්න. සාමාන්‍ය ජීවිතයේදී එකතු කරගන්න පුළුවන් පැති එකතු කරගන්න පුළුවන් කාරණා තියෙන්න පුළුවන්. ආන් ඒ දේවල් ටික සකස් කරගන්න බලන්න. එතකොට කොහොම නමුත් නිවන ලැබෙනවා නම් අපිට ওই කියන සැනසීමේ මාවතේ යනවා නම් අර විවේකයක් ලැබෙන විචිත තිබිය යුතුමයි. විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත වස්සග්ග පරිණාමකින් ලක්ෂණ හතර අපේ ජීවිතවලින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ පුහුණුව කරගෙන යද්දී අපිට විවේකයක් ලැබෙන්න අපිට විවේකේ සැලසෙන්න ඕන. කොච්චර කාර්යබහුල ප්‍රශ්නයක් නැහැ. අපේ පුහුණුව තුලින් අපිට මේ ආර්යශ්‍රාණික මාර්ගයේ ගමන් කිරීම තුලින් අපිට නිදහස සැනසීම තියෙනවා. විරාගය තියෙනවා. මනම තියෙනවා. ඊට පස්සේ අතහරින්න පුළුවන් බව තියෙන්න ඕන. ජීවිතේ තියෙන ප්‍රශ්න කරදර මොනවා හරි කමක් නැහැ. ඒ දේවල්වලදී බැහැර වෙන්න පුළුවන් බව හැදෙන්න. ආන් එහෙම නොවෙනවා නම් ඔන්න පොඩ්ඩක් ප්‍රශ්න කරන්න වෙලාව එහෙනම් කරන ප්‍රැක්ටිස් එක තුල මොකක් හරි අවුලක් තියෙන්න ඕන පුතක්. ඒකින්ද දැනට මට කියන්න කැමතියි අතන බොහොම සන්තෝෂයෙන් ඔබතුමගේ භාවනාව හොඳට සිද්ධ වෙනවා. ඒකෙන්ද ඔබ තවදුරටත් අපි මේ විදිහට කරගෙන යමු. හිත ගොඩක් අර ක්‍රියාකාරී මට්ටමක තියෙනවා නම් ඒකපාරම පරයන්කයට යන්න උත්සාහ නොකරනවා නම් හොඳයි කියන යෝජනාව කරන්න කැමතියි. සක්මන පොඩ්ඩක් කරන්න බලන්න. කාමරේ අඩි දෙක තුනක් වුණත් කවන්නක් නැහැ. ඔයත් ඇටීටි. ආන් ඒ වගේ පොඩ්ඩක් සක්මන් කරලා ඊට පස්සේ පරයන්කයට එන්න. ඒ කියන්නේ දැන් සිටිවිලි ගොඩක් තියෙනවා නම් එකපාර වාඩි වෙලා ඉන්න එකට හිත මනාප නැති වෙන්න <clears throat> වගේම අය අත අත් එහෙම දැනෙන්නේ නැහැ කියලා කිව්වනේ ඒ දැනෙන්නේ නැති එකට අපි සාදර වෙන්න බලමු. එහෙම වුණාම අවසානයේදී අර ඔවා අන්තරස්ථාන වෙලා යන්න පුළුවන්. වගේ තිබිච්ච බර්ගති අනම්මනන් ටික අයින් වෙලා. නමුත් ඒව තියෙනවා නැතුව නෙවෙයි. නමුත් ඒවට අපි දීලා තිබිච්ච අර බර ලංසුවයි මේ නැති වෙන්නේ. ඒවට අපි දීලා තිබිච්ච අර මහා ලොකු අගයක් තිබ්බා. වේදනාවකට දීලා තිබිච්ච මහා ලොකු අගයක් තිබ්බා. මට මතකයි තායිලන්තෙදී හාමුදුරු කෙනෙක් බර කිරනවා. බර කිරද්දී මිනිහාගේ බර 65ක් දුක්කේතෝ. ඊට පස්සේ මිනිහා මොකද කරේ? අර බර කිරන එක තිබ්බ මේසෙ උඩි. තියලා ඔළුව තියලා තද කරා ඒකට. තද කරලා පෙන්නුවා මම හිතන්නේ ඊටත් එහා ගියාද කොහෙද වගේ ඒකේ බර එතකොට. මොකද තද කරන හින්දා. ඊට පස්සේ කිව්වා ඔළුවේ බර වැඩි කියලා. ඒ වගේ අපිට හරියට hina වුණා ඒක. ඉතින් ඒ වගේ අපි අර වේදනාවට දීලා තියෙන අසීමාන්තික බර අඩු වෙන බවක් තමයි ඕකෙන් කියවෙන්නේ. ශරීරයට නැත්තම් මේ මේ මේ මේ දේවල් වලට අර මමත්වේ හඳ තමයි ඉතින් අපි කරන්නේ ඕක නොදන්නාකම්. ඉතින් ඒ ඒක ඒක මොහොතකට හරි නිෂ්ප්‍රභා වෙලා යන අවස්ථාවන් ටිකයි මේක. ආන් එහෙම වුණාම අපේ පරණ පුරුද්ද තියෙන්නේ ඕව බරට දාගත්ත එකද ඉතින්. ඒකින් ඉතින් පාපහො ආපස්සට පනින්න පුළුවන් ඒ අහිංසකකම කියලා හිතමු. කොහොම නමුත් වගේ කාරණාවන් වලට නැවත නැවත නැවත නැවත මුහුණ දෙන්න මුහුණ දෙන්න ඕව ගැන විශේෂ වැටහීමක් විශේෂ ඥානයක් අනාගතයේදී ලබා ගන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා වගේම ඒකේ සේම වේවා කියලා කොහොමද කියන්නේ සුභාශිංසනයක ආශිර්වාද කරනවා එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා සාදු සාදු පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි අවසරයි සුපුරුදු පරිදි මගේ කමටහන් වටාව ස්වාමීන් වහන්සේ සුපුරුදු පරිදි උදේසවස බුදුන්ලඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වෙනවා. භාවනාව පටන් ගන්න මුල් කාලවලදී නාසිකාග්‍රේට සිත යොමු කර ආශ්වාසය ප්‍රාශ්වාසය දැනගත්තා. නමුත් එෙහිදී හිසේ සමබරතාවය තබා ගන්න බැරි සෙලෙන ගතියක් ඇති වූ නිසා ඔබ වහන්සේගේ උපදෙස් මත ආශ්වාසය හා ප්‍රාශ්වාසයේ කය තුල සිදුවන සැටි නිරීක්ෂණය කළා. එවිට හිත හොඳින් සංසුන් වුණා. නමුත් දැන් එසේ හුස්ම දෙස බලා සිටින විට ආශ්වාසය හෝ ප්‍රාශ්වාසය වෙන්කර හඳුනා ගන්න බැරි අවස්ථාවන් ඇති වෙනවා. සමහර විට ඉතා ඉක්මනින් හුස්ම නොදැනී කය සංසුම් වෙනවා. නමුත් ඒ කයේ දැනෙන හිස් බව වරින් වර ඇති වී නැති වී යන බව තේරෙනවා. ඒ අතර සුෂ්ම රැල්ලත් යන්තමින් දැනෙනවා. සමහර වෙලාවල් වලට දිගු වේලාවක් එසේ සංසුන්ව ඉන්න හැකි වෙනවා. නමුත් ස්වාමින්වහන්සේ සංසුන් බව ඇති වුණත් පොඩි කම්පනයක් වගේ හේකුත් දැනෙනවා ශරීරය තුල නිකන් තසුළු කම්පනයක්. එහෙම දිගු වේලාවක් හිත සංසුන්ව ඉන්න පුළුවන් අවස්ථාවල සිත දෙස බලා සිටිනවා. සිතුවිලි ආවත් ඒවාට ඉඩ දීලා උපේක්ෂාවෙන් බලා සිටිනවා. එවිට සිත ඉබේටම කය තුලට පැමිණෙනවා. සමහර දවස්වලට ස්වාමින්වහන්ස මේ මට සාමාන්‍යයෙන් එක තියෙන දෙයක් උදෑසන නැගිටිනකොට තද හිස රදයක් පවතිනවා. ඒ දවස්වලට සමහර විට හිතෙනවා මේ අද නම් භාවනාවට වාඩි වෙන්න බැරි වෙයි කියලා. නමුත් මම සිත දැඩි කරගෙන භාවනාවට වාඩි වෙනවා. සේ වේදනාව දෙසටම හිත යොමු කර සිටින විට ක්‍රමෙන් මේ වේදනාව තුනී වී නැති වී යනවා. ඊට පස්සේ මම වෙනදාමෙන් භාවනා කරන්න යොමු වෙනවා. එහෙමයි. සුමින්හන්ස අර ඡායනෝන කිව්වමයි මට මතක් වුණේ මම ලියලා නැහැ. අර ඡායනෝන කිව්වා වගේ භාවනාව කරන හිත සංසුන් වෙලා එහෙම හිත දිහා බලා ඉන්න අවස්ථාවල මට කිසිම සම්බන්ධයක් නැති රූප සමහර ලාවට නිකන් එකපාරටම පෙනිලා නොපෙළලා යන අවස්ථාවලුත් ඇති වෙනවා. ඒක කිසිම සම්බන්ධයක් නැහැ. සමහරවල් දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, සමහරට ගමේ කෙනෙක් වෙන්න පුළුවන්, ඉස්සර දැකපු කෙනෙක්, ඒ වගේ කිසි මට සම්බන්ධ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒකටත් මම ඔබ වහන්සේගෙන් හේතුව මොකක්ද කියලා බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් එදිනෙදා දවසේ වැඩ කටයුතු වලදී සිහියෙන්ම කටයුතු කිරීමට උත්සාහ ගන්නවා. ගෙවල් අතු ගන්න විට මල් කඩන විට එසේ සිහිය පවත් යනවා. සාමාන්‍යයෙන් තේ බොන විට කෝප හොදලා තේ හදන විට ඒ වගේ දේවලත් හැකි තරම්ම සතියෙන්ම කටයුතු කරනවා. ස්වාමීන් වහන්සේ මට ගිය සතිය උපදෙස් දුන්නා මේ ෆෝන් එක අල්ලන විට සිහිය පවත්වන ලෙස. නමුත් ඒකනම් ස්වාමීන් වහන්සේ ටිකක් කරගන්න අපහසු කටයුත්තක්. මොකද රින් වෙනකොටම හිත වෙනස් වෙලා අර හෙමින් ෆෝන් එක ගන්න වෙන්නේ නැහැ. ටක් ගාලා ෆෝන් එක ගන්නවා. ඒකදී ෆෝන් එක අල්ලනකොට ෆෝන් එක අල්ලන බව තේරුණා. අල්ලන බව තේරෙනවා සම්. ෆෝන් එකේ රස්නේ තියෙනවා නම් රස්නේ, එහෙම සීතල තියෙනවා නම් සීතල, ඒක තේරෙනවා. එහෙම තේරෙනවා සම්මාස. ආ ඒක තමයි මම කියන්නේ. එහෙම තේරුණා සාමිනාත් නැතුව මම මේ දැන් ෆෝන් එක අපිට ගන්නවා අර එහෙම සිහියක් පවත්තන්න බෑ ඒ ඒ ඕන්න එහෙම එහෙනම් එහෙම තියෙනවා නේද? ෆෝන් එක තියෙන කොටත් ඉතින් දැන් රත් වෙලා ගොඩක් වෙලා කතා කරලා හරි මොකද හරි එහෙම <laughs> එහෙම තේරෙනවා. ඒතකොට ඒ කාලේ අපේ අම්මත් කියනවා මම මේ වැඩිපුර කතා කරනකොට දැන් හක් රත් වෙලා ඉතින් පොඩ්ඩක් කටවා ගන්නවා <laughs> හොඳයි හොඳයි ඊට පස්සේ <laughs> ඒක තමයි ශාවින්හන්ස ඒ වගේ කමටහන් වර්තාව මේ අර ඉත සංසුන් වෙන වෙලාවට ශාවින්හන්ස අර කලින් වගේ නිකන් අර කය නොදැනී එහෙම ගොඩාක්තුරට සංසුන්ව ඉන්න තියෙන ඒ කාලය දැන් ටිකක් අඩු වෙලා පොඩ්ඩක් ටිකක් නිකන් හිත අර කම්පණය වෙන ගතියකුත් එක්ක සමහරලාවට ඒ හිතේ සංසුන් බව නැති වෙනවා ආයේ සිතුවේ එනවා නමුත් ආයේ ඉක්මනින්ම සංසුන් වෙනවා එහෙම ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරද්දී මට හිතෙනවා ඔය කියන ලක්ෂණ දැන් අම්මා ඒ කියපු හැම එකක් තුළම තියෙනවා එක පැත්තකින් හිත දුවන ලක්ෂණත් අනිත් පැත්තෙන් තියෙනවා හිත තැම්පත් වෙන ලක්ෂණ. එතකොට හිත දුවන ලක්ෂණ ටික පොඩ්ඩක් එළියට ඇදලා ගත්තොත් අනිත් ටික බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ තේන දීලා ඒකෙන් භාගදාන් තේරෙනවා අපි තාමත් ප්‍රශ්නයක් අපිට තාමත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. විහිය යනු කුමක්ද වගේ අදහසකට විහිය පවත්වන්නේ කොහිද? සිහිය කොහි පැවැත්වීම සිදු කළ යුතුද? භාවනාව නම් කුමක්ද? භාවනාව කරන්නේ කෙසේද? භාවනාවට අයත් දේවල් සහ අයත් නොවන දේවල් මොනවාද? ඕන් ඔය වගේ ප්‍රශ්න ටිකක් මං හිතනවා තියෙන්න පුළුවන් කියලා මේක හන්ද තමයි අපි තවමත් භාවනාව පටන් ගන්නකොට යම්කිසි විදිහකට අර එක්තරා හිත ගොනු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. විතෙන් ඒ ගොනු කිරීමට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්නකොට ඔන්න තේරෙන්න පටන් ගන්නවා ඒක ශරීරයට දරන්න අමාරුයි නාසිකාග්‍රේට වෙලා ඉන්න එක අන්බැලන්ස් වෙනවා ඒක ඒක හරි අමාරුයි කියලා ඊට පස්සේ එහෙම අර ફોકસ කරන එක නැත්තම් ඒකාග්‍ර කරන්න යන එක අහක් කරලා දාලා මොකද කරන්නේ හුදෙක් සිහියට ඔන්න කිට්ටු වෙනවා ඒ එහෙම කිට්ටු වෙනකොට ඔන්න තේරෙන්න ගන්නවා හොඳට හිත තැම්පත් වෙනවා ආනපානෙ තේරෙනවා ආශ්වාසය ආශ්වාසය තේරෙනවා ප්‍රාශ්වාසය තේරෙනවා සමහර කිට එක සියුම් වෙනවා ශරීරයත් මුදු සැහැල්ලු වෙනවා එහෙම කියන ලක්ෂණ ටිකක් ඒ අතර භාගදා ආපහු එළියට එන්න පුළුවන් අර වගේ අර මොනවා හරි ධන කියන කාරණා ටිකක් එළියට ඇවිල්ලා එයා අලුත් දෙයක් කරලා පෙන්වන්න පුළුවන් මේක කරොත් කොහොමද වගේ අන් ඒ වගේ ලක්ෂණයක් වෙන්න ඕන ඔය එන රූප පවා චිත්ත රූප පවා මොකද මැජික් කාර්යයනේ මිනිහා බලනවා තියෙන තියෙන කැට ටික එළියට දාලා මේකව මොන වගේද වටන්න පුළුවන් ඉතින් එයාගාව තියෙන තුරුඹු ඕන තරම් ගොඩක් ඒ තුරුඹු ටික දාලා බලන කොහොම මෙව වෙන මොකක්වත් නෑ අපිම කාපු තුරුඹු මේක ඉතින් ඒවා එළියට එන්න එළියට එන්න අපි ගියොත් එහෙම මේවාට අපි හිතමුකෝ පළවෙනි දවසේ මුලද මුහුණ දෙන කෙනෙක් හැටියට ඕවා දකින්න උනා කියන්නකෝ අන්න එතකොට කොහොමද අපි පණිනෝවට ලස්සන එකට ලස්සනයි නරක එකට නරකයි මෙයා හොඳයි අරයා නරකයි කියලා. හැබැයි කමඨහන් වර්තාව හැටියට හෝ භවනා අවසානයේදී ඕක මෙනෙහි කරලා තිබුණා කියන්නකො මෙන්න මෙහෙම එකක් වුණා. මම ඒකට මෙන්න මෙහෙම කරා හැබැයි වැටේ වැරදුනා. අපි කියමුකෝ පරණ සිතුවිල්ලක් මතක් වුණා. ඒක ගැන මම හිතන්න ගත්ත භාවනාව කැඩුනා. ආනාපාන තේරෙන එක නැත්තටම නැති වුණා. ආපස්සටම යන්න වුණා බිමට වැටුණා. දැන් බිමට වැටෙනවා වගේ තමයි. ආන් එහෙම වුණා. කියලා එහෙම එකක් අපි කියමුකෝ මතක් කරලා තිබුණා කියලා කලින්ද? ආ එහෙම වුණා නම් ඊළඟ දවසේදී ඕක වෙනකොට අපි දන්නවා. අහා එනකොට හොඳ නෑ. මෙන්න මේක කරගන්න වෙනවා. අන්න ඒ වගේ අර ඔයාම කියන කමටහන් වාර්තාවේ අර රැන්ඩම් ಗುಣ ගොඩක් තියෙනවා. මම හිතනවා අපි තවමත් නොකරපු කාරණා ටිකක් ඕක ඇස්සේ තියෙනවා කියලා අංක 1 සද්දබද්ද වලට සාදර වීම ඒ කියන්නේ ඒවාට ඒවා ගැන නොතකා ඒවා තීතාවයි මම යනවා ආනපානෙට ආනපානෙ බලන්න ඕන නාසිකාග්‍රේටම යනවා මෙන්නම් පේනවනේ කියන වගේ තැනකට සමහරක් විට කිට්ටු වෙන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඒ ශබ්ද ඇහුනට මට ඒවා එච්චර මම මේ ඒක කියන්නේ නොසලකා හරිනවා ඒකෙන් මට ප්‍රශ්නයක් නැහැ. අනික ස්වාමීන් වහන්සේ මම මේ නාසිකාග්‍රේට හිත යොමු කරනවා කිව්වේ භාවනාව පටන් ගත්ත මුල්ම කාලේ. දැන් එහෙම කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ මුල්ම කාලේ. දැන් එහෙම කරන්නේ නැහැ. ඒ ශබ්ද කියන ඒවා මට භාවනාවේදී ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් ওই පින්තූර වගේ ඒවා පෙනුණත් ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ කවදාවත්. ඒක පෙනුණා එහෙම නැතුව ගියා. ඒක ඇයි කියන එක විතරයි දැන් දැන් අර කියද්දි මතක් වුණා නැතු ඒක මම මතකේ තියාගත්ත දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. නමුත් ඒ හැම එකක්මම අතිශයම වැදගත් වෙනවා. මොකද මෙන්ටල් ඉමේජ් ටික ඔහොම එනේවා ඒ ඒවා නොසලකා හරින්න බෑ. භාවනා අපිට කමඨහන් වார்த்தාවක් හැටියට මේ ඇත්තටම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිද්ධ වෙච්ච දේවල් ටික මතක් කරගන්න පුළුවන් නම් සනිටුහන් කරගන්න පුළුවන් නම් ඊළඟ දවසේදී භාවනාව කොහොමද කියන්නේ? බුම් කියලා කියන්න පුළුවන්. කෙලින්ම මුකුත් නැහැ කොහොමද කියන්නේ? 60ට 60 යනවා කියලා කියන. හේතුව තමයි ඒක ඒ සිද්ධ වෙලා තියෙන විදිහ සිද්ධ වෙලා තියෙන දේ ඔක්කොම ටික ඉස්සරහ දිගහැරලා තියෙනවා. එතකොට අපි හිතන්ට නාකයි අතරම සද්ද ඇහෙන එක සහ සිතිවිලි යන එක කියන එකක්වත් භවනාවට ඌමනා නැහැ කියලා. නිින්ද එන එක, හිතට රාගය එන එක, ද්වේෂය එන එක ඒව වැරදි කියලා. නෑ ඒව හොඳ. හොඳ වෙන්නේ කොහොමද සිහිය පැත්තේ. මොකක්ද හොඳ වෙන විදිහ? ඒවා හින්ද අපි සතිමත් වුණා. අන්න ඒක අපිට කරගන්න පුළුවන් නම් අම්මේ ඇත්තටම හොඳයි. මට මතකයි අපේ ආරණ්‍යයේ ආමුදුර කෙනෙක් උන්වහන්සේගේ නම බුද්ධ ආලෝක. දලකහඳුරෝ ඒ කාලේ අපිට කියන ආයෂ්මතුන් වහන්සේ ප්‍රිය ආයෂ්මතුන් වහන්සේ කියලා කියන්නේ හරි හොඳයි එහා හරි තලතුන් ආමුදුර. ප්‍රිය ආයෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේලා මට ආමන්ත්‍රණය කරන සේක්වා ගොන් බුද්ධානන්ද බూరు බුද්ධානන්ද අන් එහෙම කියලා ආමන්ත්‍රණය කරන සේක්වා කිව්වා. අපිට හරි වැඩක් නැහැ හාමුදුරනේ. ඔබ වහන්සේ ලොකු හාමුදුරුවෝ කෙනෙක්. එහෙම කියන්නේ කොහොමද අපි කියලා. ඊපස්සේ කියන නෑ එහෙම නෙවෙයි. මට පොඩ්ඩක් බලන්න ඕන. එහෙම ඔබ වහන්සේලා කියනකොට මම දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. හරි ෂෝක් ඈ. ඒ කාලේ ඇත්තටම විහිළුවට මට ගන්න හේතුණාට නමුත් එහෙම කතාවන් වල උන්වහන්සේලාගේ ඒ පුහුණුවේ තිබිච්ච එක්තරා ඒ හොඳ තත්ත්වය ඒවා. දැන් තමයි තේරෙන්නේ හොඳ. ඉතින් ඒ වගේම අපිට ওই රාගය වගේ දේවල් වලදී මුලදී අපි රාගයේ සාදේශය ඊට දුවන ඒවා හරි මොනවා හරි ඒවට අර කම්පා වෙනවා වගේ වුණාට දැන් අපිට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඇත්තටම ඒක ලොකු ලාභයක්. මොකද ඒව එන්න එන්න ඒක තමයි ප්‍රශ්න පත්‍රය. භවනාව කියන විභාගය තුළ හම්බ වෙන ප්‍රශ්න පත්‍රය තමයි ඒක. අපි ලියන උත්තරේ තමයි ඕකට දාන්න ප්‍රතිචාරය. අපි ලියන උත්තරේ තමයි ඒ එන දේවල් වලට අපි දක්වන ප්‍රතිචාර. ඉතින් ඒකෙන්ද ඒක ගොඩක්ම වැදගත් වෙනවා. එහෙම සිතුවිලි යනවා නම් ඒ අනේක සහ ඒව ඇත්තටම හොඳයි. ආපස්සට භවනා අරමුණට ඉබේටම එනවාද? එහෙම නැත්නම් ගේන්න ඕනද? අන් ඒ ලක්ෂණ ටික තමයි ඇත්තටම ගන්න. ඒකේ භවනාව තුළදී ඇත්තම කියන්න ඕන හිත තැම්පත් වීම ආනාපානේ නොදැනී යෑම ශරීරේ නොදැනී යාම කියන මෙව්වා නම් නෙවෙයි භවනාව තුළ බලාපොරොත්තු වෙන ප්‍රතිපල. ඇත්තටම කියන්න ඕන නැහැ. එහෙම එකක් නම් නෙවෙයි මේකෙදි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තමයි උත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියන හිත. මේ ලෝකේ තියෙන මොන දේ වෙනස් වුණත් කම්පාවක් කරගන්නේ නැති විදිහේ හිත. දැන් අම්ම ඔය කියන හැටියට සද්දබද්ද වලින් අම්මට මුකුත් ප්‍රශ්නයක් නැහැ. සිතවිලි දුවන එක තියෙනවා. ඒක උනාට ප්‍රශ්නයක් නැහැ. අපාර කමඨං වර්තාවේ කියාපු හැටියට මට හිතුනේ අර හුස්ම තියෙන අතර මෙයා බාධා කරනවා වදෝ කියන එක. ඒකයි මම අර විදිහට කිව්වේ. කොහොම නමුත් යම් අවස්ථාවක් ඒවි ඔය කියන සිතුවිල්ල කියන එක යන එක හිත නතර කරලා දාවි. අවදුරටත් ඒකට ආහාර සපේන එක හිත නිෂ්ප්‍රභා කරන්න පටන් ගනීවි. සද්දබද්ද වලටත් වගේ මතකද දන්නා එක තැනක් තියෙනවා බුදු පියාණන් වහන්සේ භාවනා කර කර ඉන්නවා ඔය එතන කුඹරකද කොහෙද ඒ ළඟ අකුණු වගේක් ගහලා සත්තු වගේකුත් මැරලා මිනිස් වගේටත් කරදරයක් වෙලා පස්සේ මිනිස් වගේට ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන් මේ වහන්සේට ඇහුන්නේ නැද්ද අකුණු ගහන සද්දයක් බුදුහාමුදුර කියන්නේ නැහැ මට ඇහුන්නේ ඊට පස්සේ කියනවා පස්සේ නිින්දෙන්නේ කි නෑ මම නිින්දෙන්නුත් නෙවෙයි වංශිතකට මොනව කරගෙන හිටියේ? මම භාවනා ආන් ඒ වගේ එකක් තියෙනවා. එතකොට අම්මේ ඒකේ තේරුම මේ භාවනාව තුළ එක්තරා එක්තරා අවදීන් තියෙනවා. බුදුහාමුදුර අපිට ඉඟි කරන්නේ ඒකයි. යන්න කියලා කියනව නෙවෙයි. මම විශ්වාස කරන හැටියට අපිට ඉඟි කරනවා මම පුතා මේකේ මෙන්න මේ වගේ ලක්ෂණක් අවතිනවා කියලා. ඒ කියන්නේ අකුණක් කියලා කියන්නේ මේ ළඟපාතකට වදින අකුණක් නම් ඒක දඩෝංගල සද්දයක් තියෙන්න එපායි. එතකොට ඒ තරමකටවත් එහෙම දෙයකට හිත යවන්න හිත මැලි වෙනව නෙවෙයි හිතට නූමනා වෙනවා. වගේ ලක්ෂණයකට අපිපත් වෙන්න පුළුවන්. ආන් වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. කොහොම නමුත් හිත දුවන දේවල් තියෙනවා නම්, සද්ද ඇහෙන දේවල් තියෙනවා නම් අපිවට සාදර වෙන්න පුළුවන්. ඒවා යටපත් කරගන්න නොයා ඒ සමස්තයක් හැටියට මම ඒක කියන්නේ හොඳේ. ඉතින් ඒත් එක්ක අර ශරීරය තුල කම්පන වගේ දේවල් තියෙනවා කියලා කිව්වම එතකොට ඒක මට නිකන් හිතන්න පුළුවන් අම අපේ හිත පිටට යන බව තේරිලා ආපහු ශරීරයට එන එක යම්කිසි විදිහක ගැස්මක් ආකාරයෙන් අපිට දැනුණා වෙන්න පුළුවන්. ඒක හරියට නිකන් අර වාහනයකට ගියර් එකක් දානකොට මතකද දන්නේ පරණ වාහනවලදී අර නිකන් ජර ජර ජර ජර ජර ජර ගාලා එකපාරට ලගස් ගාලා වැටෙනවා. එතකොට නිකන් මුළු බස් එකේ මිනිහා පොඩ්ඩක් නිකන් ඉස්සරහට ගිහිල්ලා යනවා. මට මතක හැටියට මගේ මගේ මූණ පැනලා තියෙනවා ඉස්සරහ ජීවිතේ. මට මතකයි අපේ ගෙදර ඒ කාලේ තිබ්බ සුපර් කප් බයික් එකක්. තාත්තමාව තියාගෙන යන්නේ ඕක ඉස්සරහා. මම ඉතින් ලොකු පුතානේ මං හරි කැමතියි අර කොළ පාටට. හේතුව රැයට බයික් එකේ යනකොට ඒකේ අර ඉලක්කම් වල පේන්නේ ඒ කොළ පාට. ඉතින් කොහොම වුණත් මට මතකයි තාත්ත ගියර් එකක් ගහනකොට අනන්ත නම් කියන්න බෑ 108 වෙන්න නම් වඩා වැඩියෙන් මූණ නම් ඇනිලා තියෙනවා ඉස්සරහ වැඩි. ආන් ඒ වගේ ඒ වගේ එකක් මොකද 100ක් නෑනේ ලයිට් එක දිහා බලාගෙන ඉතින් ආන් ඒ වගේ අපේ අර බාහිරට ගියා නම් අපේ හිත ඒක හරි අහිංසකයි. අපි ඒක දැනගත්තා, දැකගත්තා. ඒක නිවැරදි සිහියට ආවා, යොනිසෝමනසිකාරයට ආවා. ඒකින්ද අපිව ආයෙත් සතියේ පිහිටලා නැහැ. සතියමයි පිහිටලා තියෙන්නේ. ආපහු ශරීරේ පිහිටන්න පටන් ගත්තා. හැබැයි ශරීරයට එන එක අරකින් මෙහාට එන එක ටිකක් ලොකු පරිවර්තනයක් වගේ එකක් හැටියට තේරෙන්න ගන්න පුළුවන්. අපි අපි ඕකට බලාපොරොත්තුවක් හදාගමු. මෙහෙම දෙයක් ඊළඟ වතාවදී වෙනකොට ඒක කම්පණය වෙන්න තියෙන දෙයකට වඩා ශරීරයට දරා ගන්න පුළුවන් දෙයක්. ඒක අපිට තේරුම් ගන්න දැනගන්න මට විඳ ගන්න පුළුවන් දෙයක් කියන එක අපි හිතට උගන්වලා භාවනාව පටන් ගනිමු. එතකොට ඔය තියෙන පස්සද්ධි ගුණය තියාගෙනම හිත දුවාවි. ආපහු අර කියන පස්සද්ධි ගුණයටම ගන්න පුළුවන්. ඒ කියන තැනකට අපිව කිට්ටු වේවි කියලා මම විශ්වාස කරනවා. ඒත් එකම කව සාමාන්‍ය ජීවිතයේදී කටයුතු වලට සිහිය භාවිතා කරන කතාවක්. ඇත්තට මේක හරි සන්තෝෂයක්. ඒ වගේම මම ඉතින් අර මේකෙන් කියවෙන්නේ නැහැ අර පිහිය අල්ලන අල්ලලා අල්ලලා අරගෙන අරගෙන අරගෙන කපනවා කපනවා කියලා. ඒ එහෙම එහෙම හිතන්න කියලා නෙවෙයි මම කියන්නේ. මට සමා වෙන්න ඕන. එහෙම එකක් නෙවෙයි කියන්නේ. ඒ පිහිය අල්ලනකොට පිහිය අල්ලන වෙලාවේදී ඒකමගේ අතට දැනෙන විදිහක් ඇති. ඇඟිලි හතරකට නම් අහුවෙන්නේ ඒක ඒ ඇඟිලි හතරට දැනෙන විදි හතරක් මහපට ඇඟිල්ලට දැනෙන තවත් විදිහක් ඇති ඒ පිහියේ තෙත තිබුණා නම් මේ තෙත තිබිච්ච පිහිය දැනෙන විදිහක් ඇති ඒ දැනෙන මොහොත දැනගන්න ඒ දැනෙන මොහොත පොඩ්ඩක් දැනගෙන ආන්නේ ඊට පස්සේ ඊට දිවට ගාණක් නැහැ කම් නැත ඊට පස්සේ ඒ සාමාන්‍ය විදියට කටයුතු කරගෙන යන්න ඔය අතරින් පතර 100න් ඉන්න මතක් වෙච්ච ගමන් ඒ කරන වෙලාවේදී ඒ කරන වැඩේ දැනෙන විදිහ අතට දැනෙන විදිහ එහෙම නැත්නම් කනට දැනෙන විදිහ ආන් ඒ වගේ දෙයක් පොඩ්ඩක් කිට්ටු කරගන්න බලන්න. එතකොට තමයි අපිව කිට්ටු වේවි සාමාන්‍ය ජීවිතයේ තුලත් තියෙන මේ හැම එකක්ම ආනාපානය දකින්නවා හාම සමානයි කියන තැනට අපි ශරීරයේ අර තියෙන සැහැල්ලුව වගේ දෙයක් කිට්ටු වෙනවා කියන එකට කිට්ටු කරගන්න පුළුවන් වේවි සමහර විටක කොමනමුත ආනාපානයේ තියෙන රළුකම ගොරෝසුකම එහෙම නැත්නම් ශරීරයේ තියෙන රළුකම ගොරෝසුකම වගේම සැහැල්ලු සියුම්කම දැනගන්නවා වගේම දෙයක් ඔය සාමාන්‍ය ජීවිතයේදී දේවල් වලදී තියෙනවා කියන එක අහුවෙන්න පටන් ගන්නවා. හොඳේ. ඉතින් මම මේ කියන උපදේශ ටික අනේ සමා වෙන්න ඕන. ඔයත් හිතන්න එපා මේවා කොපිරයිට් එකක් තියෙන එකක් කියලා. එහෙම එකක් නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාවේ එහෙම එකක් නැහැ. ඕ ඒකින්ද ඔයත් ඔයත්න්ට මේක භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට සකස් කරගන්න. බුදුහාමුදුරුවෝ අපිට ගයිඩන්ස් ටිකක් විතරයි කියන්නේ. උන්වහන්සේ එක්තරා එක්තරා කාරණා කීපයක් ගැන කියනවා. අනිත් ටික අපි හදාගෙන යන්න ඕන. අනිත් ටික අපි සකස් කරගෙන යන්න ඕන. උදාහරණයක් ඇටියට කිව්වොත් අරම්භයන් සතිපට්ඨාන සූත්‍රයේ සම්පජාන පබ්බේ අපිට අපිට තියෙන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත්. එහෙම නැත්නම් අපිට කියනවා සිවුරු අඳිනකොට අඳනේ අඳිනකොට අඳනේ අඳින්න ඕන කියලා දැනගෙන අඳින්න කියලා. හරි අඳනේ අතට ගන්නකොට මම දන්නවා මේ අඳනේ අදින්නේ කියලා. ඊට පස්සේ මොකක්ද? ආන් ඒකට එකක් අම්මේ අපි හදාගන්න. අපි සකස් කරගන්න ඕන. අපිටම ආවේනික වෙච්ච, අපිටම ගෝචර වෙච්ච එකක් සිහිය තුල තියෙන. ඒක පංචිල් පද පහ කැඩෙන්නේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ භාවිතා කළා. ඉතින් ආන් එහෙම ටික සකස් කරගන්න බලන්න හම්දුරු කියන එකම කරන්න ඕන කියලා නම් නෙවෙයි ඈ. එහෙම කියන්නේ නැහැ හොඳයි. එහෙමයි සම්මත. ඉතින් සමස්තයක් හැටියට ගත්තාම භාවනාව ඇත්තටම මුලින් සිද්ධ වෙනවා. ඒ කියන හැටියට බලන්නකො කොච්චර හොඳද කියලා. ඕකේ යන්නේ හොඳම කාරණේ තියෙන්නේ අර ආපස්සට බලන එක තමයි. නැවත නැවත බලන්න, නැවත නැවත සිහිපත් කරන්න, දවසේ එක වෙලාවක් තියාගන්න ආපස්සට බලන වෙලාව කියන. ඇත්තටම හොඳ වෙලාවක් කියන. මේ වෙලාවක් තියාගෙන පොඩ්ඩක් ඔය ආපස්සට මතක් කරන එක හිතට උගන්වන්න. හිතට පුරුදු කරන්න. හිතට පුරුදු කරාට පස්සේ එයා ඕක ඉගෙන ගත්තට පස්සේ ඕක තුල ගිලෙන්ට උනාට පස්සේ ආපහු ඕක අපෙන් අයින් වෙලා යන්නේ නැහැ. එහෙම වුණොත් එහෙනම් ඕකේ තියෙන ප්‍රයෝජනය තේරෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන ඇත්තටම වාසිය තේරෙන්න පටන් ඉතින් ඒක එහෙම තේරෙන්න පුළුවන් කමක් ඔබතුමීට හැකි වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඉතරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ පිටින් සිද්ධ වෙනවා බොම්බින් දුසුන්. ස්වාමීන් වහන්සේ මට කමඨාන් ආරාධනයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හ්ම්. බලන්න. <laughs> වහන්සේ මට එක්තරා කමඨහනකදී කිව්වා වැදෑරුවා මේ සුළු සුළු කෙලෙස් තියෙනවාද කියලා බලන්න කියලා. හ්ම්. එතකොට මං හිතන්නේ ඒ ඔබ වහන්සේ කිව්වේ මට අනුසය අනුසය කෙලෙස් ගැනද ඒක ඒක එක එක ප්‍රශ්නයක් අනුසය කෙලෙස් ගැන දී කතා කරේ. ඒ කෙසේ වෙතත් ඒ කෙලෙස් ඒ කෙලෙස් අඩු අඩු තැන්වල ඒවා නැති කරගන්නේ සමත විදර්ශනා භාවනාවේ ලැබෙන සමාධිය අනුව ඇතිවෙන ප්‍රඥාව වැනි ක්‍රියාවලියෙන් ඉබේටම එය කෙරෙනවාද කියන එක තමයි මගේ ප්‍රශ්නය. ඒක අනිත් එක තමයි දැන් ඔය අනුශය කෙලෙස් ආශ්‍රව වශයෙන් නැගිට එන්න ඉඩ තියනවාද භාවනා කරන කෙනෙකුට කියන එක. අවසාන ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් ටිකක් හිතන්න කවදා හරි දවසක කුස කුසමම්මයි කුසලනේ කුසමම්මනේ කුසමම්මා අපි මමයි මොකක් හරි වෙච්ච සංවාදයක අපි දෙන්නා කතා බහ කරන එකේ යම්කිසි ඩිසැග්‍රී එකක් අපි දෙන්න අනුමත නොකරන එකක් තිබුණා කියන්නේ. ඒ වුණාට මහා කාරණාවක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔව් හැබැයි උදාහරණයක් මේ කියන්නේ කාලයක් යද්දී ඕක පසුකාලීනවත් ඕක නැවත නැවත හිතට ආවොත් ඒක අපේ නෑ මේක වැඩක් නැති දෙයක් මටත් කරදර වෙන්න පුළුවන් දෙයක් අනිත් කෙනාටත් කරදර වෙන්න පුළුවන් දෙයක් කියලා ඒකට ධර්මයේ ප්‍රතිකාර කරලා අයින් කරන්න ඉගෙන ගත්තේ නැති වුණොත් එහෙම පසුකාලීනව ඒක මහා කෙලෙසයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් වෙයිද බයිද? එහෙ ස්වාමීන්. එහෙම පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ වගේ ඔය කියන අනුසය කියන කෙලෙස් ගැන එහෙම වචනයක් නම් මම අතරම භාවිතා කළේ නැහැ. මම කිව්වේ මෙන්න මෙහෙම දෙයක්. ඔව් මම කිව්වේ මෙන්න මෙහෙම අර්ථයක්. දැන් අපිට ප්‍රධාන වශයෙන්ම පේන ලොකු කාරණාවල් තුල තියෙන ක්ලේශ කෙලෙස defilements ඒවා අල්ලන්න තේරෙන්න පුළුවන් හෝ ඒ වගේ ඒ වගේ දක්ෂතාවයක් අපිට තියෙන්න පුළුවන් නමුත් අපි නොදකපු තවත් කාරණා තියෙන්නත් පුළුවන් ඒකයි අර තාලපුට හඳුරන්නේ තේරගතාව මම ගොඩක් කොහොමද කියන්නේ ඒවට ගොඩක් එන්කරේජ් කරන කෙනෙක් ඒවට ගොඩක් යොමු කරන්නේ නේද ඒකයි ඒකෙදි ඒ ඒ ගාථාවලදී කියලා දෙනවා කියවිලා තියෙනවා කාරණාව හැටියට අපි හිතන්නේ නැති කාරණා මොනවද කියන එක උන්වහන්සේ අපිට පෙන්වන්න උත්සාහ කරනවා. එතකොට දැන් අපේ ජීවිතය තුලත් අපි හිතන්නකෝ අපිට රාග දෝෂ මොහ කියන ඒවා ප්‍රධාන කෙලෙස් තමයි. ඒ වුණාට ඒවට ඒ තරම් රාග බවක් නැති, ඒ තරම් ද්වේෂ බවක් නැති, ඒ තරම් මෝහ බවකුත් නැති. ඔය අතර තියෙන මොනවා හරි කෙලෙස් තියෙන්නත් පුළුවන්. නමුත් අපි අපේ හිතේ පළපදියම් වෙන අපේ හිතේ බීජ හදන්න පුළුවන් වෙන විදිහේ මොනවා හරි ලක්ෂණ තියෙනවා. අන්න එහෙම කරනවා නම් ඒ ටික දැනගන්න එක තමයි මගේ අර අදහස උනේ. වගේම ඒක දැක්කා නම් ඒ විෂය හෝ ඒ ඒ අපි කියමුකෝ ඒ කියන හරි ඉස්සෙල්ල මම කිව්වා වගේ දැන් කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් නරක හැටියට කියනකොට හෝ නරක දෙයක් හොඳ හැටියට කියනකොට අපිට ඒක අපි අපි ගන්නෙ කොහොමද? ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද? ඒක අපේ හිතට ඇත්තටම දැනෙන විදිහ මොකක්ද? ඒකට මම බාහිරට තේරෙන ප්‍රතිචාරයක් ඉදිරිපත් කරනවද? එහෙම නැතිනම් බාහිරට තේරෙන විදිහේ වචන මාත්‍ර හෝ ඉන්ද්‍රිය මාත්‍ර කරගෙන මේ මේ ශරීරයෙන් හරි ප්‍රතිචාරයක් ඉදිරිපත් නොකර නමුත් හිත ඇතුලේ ඒකට ප්‍රතිචාර දක්වන බවක් තියෙනවා. ආන් ඒ වගේ දේවල් තමයි එතකොට ඔය ඔය කියන ලක්ෂණ වලදී ඔය කියන කාරණේදී මම පුළුවන් තරම් ඉදිරිපත් කරන්න නැත්තම් උත්සාහ කරන්න බැලුවේ. එහෙම වුණොම ඒක වෙනමම සමත විපස්සනා කරන්න ඕනි කියලා කතාවක් නම් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. මේ පැහැදිලිවම කියනවා. නමුත් ඒ තරමේ සියුම් දෙයක් අල්ලගන්න නම් අර මූලිකව කරලා තියෙන භවනාව තුළින් ලැබිච්ච හිතේ තැම්පත්කම තිබිය යුතුමයි. එහෙම නැතිනම් මේවා ඔක්කොම ටික අපබ්බන්ස වෙනවා. මොනවද මේ හම්දුරුනේ කතා කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒක නෑ කියන්නේ මම කියන සමස්තයක් හැටියට මේවා අපි ස්පර්ශ කළ නැතිනම් ඕ ඒ මූලික මූලික කෙලෙස් එක්ක ඉඳලා ඒවා බැහැර කරන්න අපි ඉගෙනගෙන නැතිනම් එහෙම එහෙම ඒ තරමේ හිතේ තැම්පත්කමක් අපිට හදා ගන්න බැරි වෙලා තියෙනවා නම් එහෙම වුණොත් එහෙම මේ කියන කාරණාවල් අගෝචර වෙන්න පුළුවන්. මම ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ ඔය කියන කාරණා අල්ලන්ට නම් හිතේ තැම්පත්කමක් තිබිය යුතුමයි. ඒ හිතේ තැම්පත්කම හඳා තමයි අපිට ওই වගේ දේවල් ආන්නේ ප්‍රකට වෙන්න පවා පටන් ගන්න. ඒවා අපිට පේන්න පවා ගන්න වගේම අපි ඒවට සාදර වෙන්න. ඊට කලින් අපි ඒවට සාදර නොවෙනවගේ වෙන්න පුළුවන්. ඒවට අකමැති වෙන වෙන්න පුළුවන්. ඒව මහගාන නෑ වගේ එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ඔය සියුම් සියුම් සංඥා ආශ්‍රයෙන් එන ඒ ඒ ලක්ෂණයන් ඒ කාරණාවල් තමයි ඊළඟට අපිට ඉතුරු වෙන්නේ අර ප්‍රධාන දේවල් ටික අයින් වුණාට පස්සේ ඒක හරියට රත්තරන් කුණු පිරිච්ච රත්තරන් භාජනයක් මොකද කරන්නේ හත් කරනකොට ඒ ඒ කුණු ටික ගොඩක් තියෙන කුණු ටික එළියට එනවා. ඒ වගේ අපිට පුළුවන් වෙන්න පුළුවන් භාවනාව තුළ දීර්ඝ කාලීනයක් මේ පුහුණු කරගෙන ඉන්නකොට අර තිබිච්ච ලොකු මහ විශාල කෙලස් ටික අයින් කරගන්න. දැන් ඊටත් වඩා ඒ ඒ ඒ තරම් විශාලත්වයක් නැති නමුත් සිම් සිම් කාරණා තියෙන්න පුළුවන්. හැබැයි මේක ලෝකේ කවුරුවත් දන්නේ නැති වෙන්න පුළුවන්. වගේම මේ කියන දේවල් ස්පර්ශ නොකරනවා නම් එයට නෙවෙයි තේරෙන්න තියෙන්න පුළුවන්. ඒක විශ්වාසනේ. ඔව්. එතකොට මේව කාටවත් පේන්නේ නැහැ. නමුත් අපිට පේන්න පටන් ගන්න පුළුවන්. ඒක හරියටම මට දැන් මේ හරියට ඇවිල්ලා මාත් එක්ක කතා කරන කෙනෙක්ට අපින්නත කියලා කතා කරන්න පුළුවන්. නමුත් හිත ඇතුලේ තියෙන්න පුළුවන් අමාපල්ල මෙයක් ආ වගේ කෙනෙක් නම් කියලා එකක්. එතකොට නිකන් හිතන්න උදාහරණයක් හරි මම කියන්නේ. එතකොට එහෙම වුණාම බලන්න ඔය කියන එකේදී ඒ කෙනාටම දක්වන ප්‍රතිචාරය ඇත්තටම හෘදයාංගමයි. ඒ ඇවිල්ලා ඉන්න කෙනා සන්තෝෂ වෙනවා. නමුත් එයා දකින්නේ නැති ප්‍රතිචාරය මගේ ඇතුලේ සිද්ධ වෙනවා. ඒකයි අපි මේ දකින්න පටන් ගන්න. එතකොටම ඒක ඕ ඒක දකින්ද අර සිහියම තමයි වැදගත් වෙන්නේ. නමුත් හොඳ අර පසුවිපරමක් තියෙන හොඳ සිහියක් තියෙන්න ඕන. තමන්ග මැද ස්වභාවයේ තියාගෙන ඉන්න පුළුවන් වෙන විදිහේ සිහියක්. ඒ ඒක වැරද්දක් නම් වැරද්ද වැරද්ද හැටියට නිවැරද්දක් නම් නිවැරද්ද නිවැරද්ද හැටියට අනුමත කරන්න පුළුවන් තරමේ සද්ධාාවක් ඒ කියන කාරණාවක් ටිකක් තියෙනවා. වගේම ඕකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ විදිහට ඇති වෙන කෙලෙස් තියෙනවා නම් ඒ තියෙන කෙලෙස් දකින එකම තමයි වෙන මොකක්ද එහෙමයි ප්‍රතිපත්තන සූත්‍රයේ කොතනකවත් තමයි සොලියුෂන් නැහැනේ ඇත්තටම කියනවා නම් ප්‍රතිපත්තන සූත්‍රයේ විපස්සනාවක් නැහැනේ පොඩ්ඩ බලන්න ඔව් පොඩ්ඩක් නිකන් බලන්න ඕක නෑ තියෙනවා සමුදේ තියෙනවා වය තියෙනවා එහෙම බලන්න කියලා කියනවා නමුත් අර අපි අපිට ඕක නිකන් මෙනෙහි කරන්න ඕන කමක් තියෙනවා අපේ කමත මේක මෙහෙම එකක් හිතන්න ඕන වගේ කියලා බුදුහාමුදුරුවෝ එහෙම එකක් කියන්නේ වේදනාව තියෙනවා නම් තියෙන විත්‍ය බලන්න කියනවා එනවා නම් එන විත්‍ය බලන්න එනවා නම් යන විත්‍ය බලන්න කියනවා ආන් ඒ වගේ සතිපට්ඨානයේ තුලම අපිට අර පුදුමාකාර විදිහේ නිදහසක් රිලැක්ස් එකක් හදලා ආන් ඒක තියෙනවා ඔය කියන ලක්ෂණ වලට පවා එතකොට ඔය වගේ ස්තරයකදී පවා භාවිතා කරන්න තියෙන්නේ ඒක පිළිබඳව සතිමත් වීමමයි එහෙම වුණා නම් අපිට තේරෙවි මේ මේ ධර්ම සාගරය තුල අපි එතකොට තව තවත් ගැඹුරටමයි මේ කිමිදෙන්නේ වෙන කාගේවත් වෙන පොත්පත් වල වෙන මොනවත් මේ ටීරීදුර නෙවෙයි අපේ ජීවිතය තුල අපේ අපේ මේ සංසාර ගමන තුල අපි යට වෙන අපිව වල්මත් වෙන කාරණා ටිකයි මේ අල්ලන්න බල. ඒක හන්දේ ඔය ඔය වගේ ලක්ෂණයක් එක කියනකොට කියන්නේ මම ඉවර වෙනකන් ඕක දිහා බලාගෙන ඉන්න කියලා. ඇත්තටම මේක කතාව ඕක තමයි. මේක අපි ඇත්තටම මේකෙන් මම යට අහු වෙන්නේ කොහොමද? මේක මමත්වයට යට කරගන්නේ මොනවද කියන එක බලාගෙනගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒකේ තේරුමක් නැහැ මම යා කියන එක අල්ලන්නේ ඔතනින් කියලා. ඒක වැරදි. ගොඩක් කට්ටිය හිතන්නේ මේ හතරවෙනි ධානයට ගියාට පස්සේ විපස්සනා වඩන්නේ කොහොමද කියලා. ඒක ඇත්තටම එහෙම එකක් නෑ සතිපට්ඨානය තුළ මුල ඉඳලම අපි ඕකේ බලනවනේ බලන්න කෝකේ ඇතිවීම, පැවතීම, නැතිවීම කියන ඔක්කොම බලබලාමයි මේක කරගෙන යන්නේ. ඇත්තටම සතිපට්ඨානේ පටන් ගන්න මෙතනින්. ඒකින්ද මේකට විශේෂත්වයක් නැහැ මේ විශේෂ සමාධියක් හෝ විශේෂ සමතයක් හෝ කරන්න උවමනාවක් නැහැ. අපි මේ කරගෙන යන කුලමෝට සද්ධාව පවත්වාගෙන කරගෙන යනකොට අපිට මම පේන්න තේරෙන්න පටන් ගන්නවා ඔව් ඇත්තටම තාමත් අර වගේ දේවල් වලදී මෙහෙම එකක් මට තාම තියෙනවා නේද? බාගද ලෝකයා මේක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද අපේ දිගයි පල්ලයි ලෝකෙට දැනගන්න ඕනත් නැති වෙන්න පුළුවන් සමහරක් විට. ඒගොල්ලෝ තේරුම් ගන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඒකේ අනිත් පැත්තට අපේ දිග පල්ල අපි දැනගන්න එක පැහැදිලියටම අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අපිම ඉගෙන ගන්නේ මේ පුහුණුව තුළ මම මෙච්චර දුරට ආව වුණාට මේ වෙනකොට මෙන්න මේ මේ කාරණාවන් වලදී තවමත් හිත අපි කියමු අසංවර වෙනවයි කියලා. හිත කැළඹෙනවා වගේ. ඕ ආංගිය වගේ ටිකක් පේනව නේද කියන එක අවංකවම පේන්න පටන් ගන්නවා. අවංකවම ප්‍රකට වෙන්නට ගන්නවා. අවංකවම අපි ඉදිරියේ දර්ශනීය වෙන්නට ගන්නවා. ආන් එතකොට තමයි අපි අත්‍තරම කියනවා නම් ඔය කියන ධර්මයේ කණ්ණාඩියේ බලනකොට අපි ගාව අපේ මූණේ තියෙන අර චූටි චූටි ලප කැලේ ටික පේන්න ගන්න. අපි ඊට මේකට ඉතින් ඇත්තටම කියන්න පුළුවන් අනුසය කෙලස් කියලා. ඇත්තම කතාව. ඇත්ත එහෙම පුළුවන්. පොතේ භාෂාවෙන් කතා කළොත් අපිට අනුසය කියලා කියන්න පුළුවන්. ඒකත් ඒකත් හොඳයි. හැබැයි පොතේ භාෂාවෙන්ම කතා කරොත් ඒ අනුසය කෙලස් නැති කරන්න කරන්න තියෙන සමතිපස්සන වඩනවා නේද කියන එක ඒකත් මම පිළිගන්නවා. ඒකත් වැරදි උත්තරයක් ඒකත් හරි. නමුත් මේකෙන් කියවෙන්නේ නැහැ ඔතනදි විතරේ සමතිපස්සනා වඩන්නේ කියලා. ආන් ඒකයි. ඒක අපි මුලින් ඉඳලම කරගෙන ආවා. ඒ මුලින් ඉඳලම කරගෙන එන එකේ දැනට ඉතුරු වෙලා තියෙන කාරණා ටිකයි. හරියට රත්තරන් ටික මොනවද කරනකොට උඩින්ම අහුවෙච්ච ජරාව අයින් කරා. ඒ ඒ අයින් කළා වුණාට රත්තරන් ටික 100ට 100ක් පිරිසිදුුනේ නැහැ. තව චූටි චූටි කෙලස් තැන් තැන් වල තියෙන්න පුළුවන්. චූටි චූටි රොඩු තියෙන්න පුළුවන්. ආ ඒ ටිකයි මේ එකතු කරන්න බලන්න. දැන් ආශ්‍රයි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා මට. දැන් කවුරු හරි කවුරු හරි මට බනිනවම කියමු. ඒ බන් ඒ බැනුම කිසිම වෛරයක් නැතුව අහගෙන අනුකම්පාවෙන් ඉඳලා මම බලන් ඉන්නේ ආයේ කොයි වෙලාවේද මම මේ ඇත්තත් එක්ක දැන් එයාගේ හිතේ තරහක් තියෙනවනේ. නමුත් මගේ හිතේ එහෙම තරහක් කේන්තියක් නැහැ. මට හිතෙනවා ඒ ඒ ඒ වන්න කෙනාගේ නොදැනුවත්කම තමයි මේ බනින්නේ. ඒක නිසා මට අනුකම්පාවක් ඇති වෙලා මං කොයි වෙලේ යාළු වෙන්නද කියලා බලන්නේ. ඒ ඒ ගතියට මොකක්ද? ඉතින් ඒ විදිහට ඒ විදිහේ தත්යකට ඒ විදිහේ දෙයක් තියෙන එකේ හේතුව මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා මම මේ මේකේ මෙහෙම අපේ සමහරක් විට අපි අපේ හිත සකස් කරගන්න හදාගන්න උපක්‍රමය වෙන්න පුළුවන් මේ ක්‍රමය. එතකොට වගේම මම හිතනවා ඒ විදිහට වෙන්න පුළුවන් අපිට මේක තුල නිදහස තියෙන්නේ කියලා. වගේම ඒ ඒ ඒ වගේ අවස්ථාවක් නිකන් උදාහරණයක් හැටියට ඔබතුමී මේ කියන්නේ මම දන්නවා. ඒ වගේ අවස්ථාවක් තියෙනවා නම් අපි ඇත්තටම කටයුතු කරන්න හොඳ පියවරකුත් එතන තියෙනවා. එහෙම එකකුත් තියෙනවා. ඕක ධර්මයේ ඔය විදිහට කියන එකක්මයි. ඉතින් ආමේ මම විශ්වාස කරනවා අර දහම් දැනුමක් තියෙන හින්දා වගේම ධර්ම මාර්ගයක් ගමන් කරන හන්දා අපි මේ කෙරෙන්න යන්නේ බුදුහාමුදුරුව අපිට කියලා තියෙන විදිය. මොකද දැන් අපි උන්වහන්සේගේ අර හිවණැල්ල අස්සේ ඉන්න ළමයි නම් උන්වහන්සේ කියාපු විදියට වැඩ කටයුතු කරගෙන යන දරුවා නම් එතකොටම ඒ වගේ ලැබෙන ප්‍රයෝජනෙ තුල තියෙන බුදු වහන්සේ කියාපු ලක්ෂණ එළියට ඒ මොකු ඒමක්ම තමයි. අන්න එහෙම වුණාම අපිට ඒ එන ඒ දැනෙන ඒ තේරෙන ඒ තේරුම් ගන්න පුළුවන් වෙන කාරණාවන් වල සැනසීමක් තියෙන්න ඕන අපිට සහ අනිත්‍යයට කියන දෙගොල්ලන්ට. ඉතින් ආන් ඒකෙන් හින්දා හිතනවා ඒ විදිය සාර්ථකයි කියලා. එහෙම එකක්. නමුත් ඕක නැවත නැවත හිතේ රැව්පිලි රැව් දෙන්නේ නැති වෙන බවක් ඔබතුමීට ඇති භාගදාස මහත්මයාට මම දන්නේ ඉතින් ආන් ඒක බලන්න පොඩ්ඩක් නෝටිස් කරලා මේ වගේ දේවල් වලට ඒ කියන්නේ අපි හිතමු දැන් එහෙම එකට ස්තුති කරන එක මම මේලක් මේ කාරණාව ගැන විතරයි කියන්නේ. එහෙම ඒක ස්තුති කරන එක නැවත නැවත ස්තුති කරන හරි එහෙම එහෙම දෙයකට දොඩමළු වෙන එකට නැවත නැවත මෙනෙහි කරනවද කල්පනා කරනවද කොහොමද කියලා චුට්ටක් බලන්න. ඔව් ඒක අවබෝධයට කරදරයක් නැතුව ඇති කොහොම නමුත් ඔය කිව්වට. ඉතින් ඒත් එක්ක මම විශ්වාස කරනවා මේ යන හැටියෙන් අපිට මේව තුළ ඇත්තටම ප්‍රශ්නයක් නෑ අපි මේ කටයුතු කරන්නේ පංචශීලයේ කැඩෙන්නේ නැති විදිහට නම් ඉන්නේ බුදුහාමුදුරුවන්ගේ ඒ ඒ කියන හිවණැල්ල යටයි. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ කොතනකවත්. පැහැදිලිව කියන්නේ. කොහේවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන කටයුතු කෙරෙනවා නම් ඒ විදිහට වෙනවා නම් එහෙනම් අපි හිතේ සන්තෝෂය ඇති කර ගන්න ඕන අපි ඔය ධර්ම මාර්ගයේ මේ මේ කටයුතු කරගෙන ඉන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට වැඩ කටයුතු කරගෙනයි මේ ඉන්නේ කියලා. ඉතින් එතකොට අම්මේ ඒක අපේ පැත්තෙන් අපිට දැනෙන ලොකු සහනයක් වේවි. ලොකු නිදහසක් වේවි. මෙච්චර කාලයක් ලබාගත් දැනුමෙන් මම දැන් මෙහෙම ප්‍රයෝජන ගන්නවා කියලා. මෙන්න මේ විදිහටයි මම දැන් කටයුතු වලට මුහුණ දෙන්න ඉගෙනගෙන තියෙන්නේ කියලා. අන්න එතකොට මේවා පටලව ගන්නට නාකයි එව්වා අනුසය කියලා හිතුවා දුක් කියලා. එහෙම එකක් නෑ. බලන්න සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියන්නේ. ආලදී සබ්බේ සංඛාරා අනාත්තාති කියලා. එහෙම එකක් නෑ මේ ධර්මයේ. සබ්බේ ධම්මා අනිසාරති කියලා කියන්නේ. අන්න ඒ වගේ අපිට හදාගන්න යම් සිව් නිදහස් ජීවන රටාවේ ක්‍රමයක් තියෙන්න පුළුවන්. අපි භාවිතා කරනවා. ඒව තුල තියෙන ආරෂ්ඨාංගික මාර්ගයේ ආරක්ෂා වීමක් නම් ඒව පැවතුනාට ප්‍රශ්නයක් නෑ. ඒ අපේ ජීවිතය තුල මරණකම තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඒව අපිත් එක්ක වෙලිලා යනවා. ඒව කරදරයක් වෙන දේවලුත් නෙවෙයි මොකක්වත් ප්‍රශ්නයක්වත් නෑ. ඉතින් ආන්ගේ භාවනාව තුළ අපි බලමු පුළුවන් තරම් අපි මුකින් ලක්ෂණ තියෙනවා නම් ඒක ප්‍රකට කරගන්න. එහෙම නැත්නම් ඒ තියෙන ප්‍රීතිය භුක්ති විදගෙන ඉන්නම්. මේ ඉන්න ප්‍රමාණය ඇත්තටම අපිටම ප්‍රමාණවත්. අපි නිසක වෙන්න බලමු මේ තියෙන ප්‍රමාණය තුලින් මේ වඩලා තියෙන වැඩිලා තියෙන ප්‍රමාණය තුලින් අපිට ලොකු රැකවරණයක් ලොකු විවේකයක් නිදහසක් තියෙනවා. ඒකම ප්‍රමාණවත් නේද කියලා. මම හිතන්නේ සාදු සාදු ස්වාමීන් වහන්සේ බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. ආ